ගල්කොළ ශ්‍රී සුමංගල පිරිවෙන් රාජමහා විහාරාධිපති වයඹ පළාතේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍යපාද තුඹුල්ලේ සීලක්ඛන්ද නායක ස්වාමින්දයන් වහන්සේ පින්වත්නි ධර්ම ශ්‍රවණයට පෙර පන්සිල් සමාදන් වීමට අපි নমස්කාරය කියමු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 පානාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වීරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වීරමණී සික්ඛාපදං සමාදියාමි ආමේසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි කාමීසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමීරය මජ්ජපමා දට්ඨානා වීරමණී සික්ඛාපදං සමාදියාමි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 සම්පීච සෝවචස්සතා සමනානං ච දස්සනං කාලීන ධම්ම සාකච්ඡා ඊතං මංගල මුත්තමං තී වාසනාවන්ත පින්නතුනි මේ තුන් ලෝතලය මෛත්‍රී ජලයෙන් තෙමා වදාළ කාරුණික භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් අපට උගන්වා වදාළ අපි හැම දිනාටම ඊටාම හුරු පුරුදු සූත්‍රයක් හැටියට ප්‍රසිද්ධ මංගල සූත්‍ර දේශනාවට අයත් ගාථා පාඨයක් තමයි අද අප විසින් මේ ධර්ම දේශනාව සඳහා මාතෘකා වශයෙන් ප්‍රකාශ කළේ. අද මේ ගාථා ධර්මයෙන් අපි සාකච්ඡා කරන්නට පැහැදිලි කරන්නට බලාපොරොත්තු වන්නේ අපේ බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී පුජ්‍යලයාගේ දියුණුව පිණිස ඒ කියලා කියන්නේ මෙලොව දියුණුවත් පරලොව දියුණුවත් පිණිස උගන්වා වදාළ 38ක් වූ මංගල කාරණා අතරින් මංගල කරුණු හතරක් මේ පින්වත් හැම දිනාම ධර්ම ශ්‍රවණයට සූදානම් වෙන මේ අවස්ථාවේදී අපට කුරු පුරුදු මේ සූත්‍ර පාඨයෙන් අපේ ජීවිතවලට මොනතරම් දේවල් එකතු කරගන්න පුළුවන්ද කියන හොඳ සිහි කල්පනාවෙන් යුක්තව ධර්ම ශ්‍රවණය කළොත් මේ හැම දිනාටම මේ පැයක පමණ කාලය ප්‍රයෝජනවත්ව ගත වුණා කියලා සතුටු වෙන්න පුළුවන්කම තිබෙනවා. ඒ නිසා පින්නතුනි බොහොම හොඳ සිහියකින් යුක්තව කොයිතරම් අපිට හුරු පුරුදු වුණත් හුරු පුරුදු කාරණා කියුණත් එයින් අපේ ජීවිත මොනතරම් ආලෝකමත් කරගන්න පුළුවන්ද කියන විමසීමකින් යුක්තව මේ ධර්ම ශ්‍රවණයට අහුම්කම් දීලා මේ ධර්ම දේශනාවට අහුම්කම් දීලා Tamanගේ ජීවිත මෙලවත් පරලොවත් වැඩදායක තත්ත්වයට පත් කර ගන්නවා නම් මේ කාලය අපට ප්‍රයෝජනවත් කාලයක් බවට පත් වෙනවා අපේ බුදුරජාණන් වහන්සේ එදා ලෝකේ පහළ වෙච්ච මුල් වකවානුව වෙනකොට දමදිව ඉන්දියාවේ විවිධ මතවාද ගැටුම් දකින්ට තිබුණා. එදා විවිධ ආගම්වලට විවිධ ඉගැන්වීම් වලට අනුව පාවිච්චි වෙච්ච එක වචනයක් තමයි මේ මංගල කියන වචනය. මේ හුඟක් දුරට අදහස් කළේ පුජ්‍යලයාට මෙලොව යහපත සඳහා මෙලොව විශේෂයෙන්ම භෞතික ලෞකික කියන මේ වචන වලින් ඉගැන්වෙන කාම භෝගී ජීවිත ගත කෙරෙන උදවියගේ සතුට සඳහා හේතු වන ආශිර්වාදාත්මක වචනයක් එහෙම නැත්නම් මෙලොව යහපතට පමණක් හේතු වන අර්ථයක් දෙන වචනයක් හැටියටයි එදා විවිධ ආගම්වල මේ වචනය සඳහන් වෙලා තිබුණේ. නමුත් බුදුරජාණන් වහන්සේ මේ මංගල කියන වචනයට වඩාත් පැහැදිලි වඩාත් නිර්වුල් වඩාත් පුළුල් අර්ථයක් දීලා තියෙනවා. උන්වහන්සේ කුජලියුගේ ජීවිතය පිළිබඳව කල්පනා කළේ පරලොව යහපත් කරගන්නට පෙර මෙලොව හැම ආකාරයකින්ම ජීවිතය සාර්ථක කරගන්න ඕන කියන එකයි. මෙලොව සාර්ථක ජීවිතයක් ගත කළා කියලා යම් කෙනෙකුට ඔහු අවසාන හුස්ම හෙළන වෙලාවේ හරි ආපහු හැරිලා බලලා සන්තෝෂ වෙන්න පුළුවන්කම තියෙනවා නම් ඒ පුජ්‍යලයාගේ ඊළඟ ජීවිතය ඒකාන්ත වශයෙන්ම සැපවත් වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පැහැදිලිව ප්‍රකාශ කළා යම් පුජ්‍යලයෙකුගේ මෙලොව ජීවිතයේදී පරලොව ජීවිතයට හේතු වන වැඩදායක ප්‍රයෝජනවත් අර්ථයක් තියෙනවා නම් අන්න ඒ අර්ථය තමයි මේ මංගල කියන වචනයෙන් උගන්වන්නේ කියලා. ඒ අනුව බුදුරජාණන් වහන්සේ 38ක් මංගල කාරණා ඉදිරිපත් කරමින් දේශනා කරපු මේ මංගල සූත්‍රය අද බෞද්ධ අබෞද්ධ විශාල ජන කොටස් අතර භාවිත වෙන සූත්‍රයක් බවට පත් වෙලා තියෙනවා. මේ සූත්‍රය අපේ පිරිත් පොතට ඇතුල් වෙලා තියෙනවා. පිරිතෙන් බලාපොරොත්තු වන්නේ ආරක්ෂාව. පුජ්‍යලයාගේ මෙලොව ජීවිතය විවිධ බාධක හිරිහැර තාඩන පීඩන සිත්ඇවුල් වලින් තොරව ගත කිරීමට අවශ්‍ය කරන ආරක්ෂාව සපයා දෙන මහානුභාව සම්පන්න ශක්තිය ගැබ්වෙච්ච දේශනාවක් හැටියටයි මේ පිරිත් දේශනාව බෞද්ධයන් හැටියට අපි විශ්වාස කරන්නේ මංගල සූත්‍රයේ පිරිත් පොතට ඇතුළත් වූ පමණින් පින්නතුනි එය සාමාන්‍ය වශයෙන් සජ්ජායනා කරලා දේශනා කරලා ආශිර්වාද ලබා ගන්න සූත්‍රයක් පමණක් නෙමෙයි. මේ සූත්‍රයේ අඩංගු කරුණු එකින් එකගෙන බැලුවොත් ඒ සූත්‍රයේ අඩංගු කරුණු අපේ ජීවිතවලට එකතු කරගන්න ඕනේ. එහෙනම් එහෙමත් නැත්නම් තවත් විදිහකින් කියනවා නම් ප්‍රායෝගිකව මේ යන කරුණු අපේ ජීවිතවලට ඇඳා ගන්නට ඕනේ. යම්සි මිනිස්සෙක් මෙලොව ජීවත් වෙන කලාව මොකක්ද කියන එක ජීවත් විය යුතු කලාව මොකක්ද කියන එක මේ සූත්‍රයෙන් ඉදිරිපත් කරනවා. මේ සූත්‍රයේ 38ක් වන මංගල කාරණා අතරින් පළමුවෙන්ම කියවෙන්නේ මොකක්ද? අසේවනාච්ච බාලාණං. අසත්පුරුෂයන්, ලාමක පුරුෂයන්, අනුවන පුරුෂයන් අමන පුරුෂයන් ආශ්‍රය කිරීමෙන් වැළකීමේ තියෙන වැදගත්කමයි. එතන ඉඳලා කියවෙන මේ සූත්‍රයට අයත් එක එක කාරණාවක් ගැන කල්පනා කරලා බැලුවොත් ක්‍රමානුකූලව හරියට පියවරෙන් පියවර පණිපෙලක් නගිනවා වගේ කුජලයාගේ ජීවිතය කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් පෝෂණය කරගෙන සකස් කරගෙන වැඩි දියුණු කරගෙන හැඩවඩ ගන්වාගෙන ක්‍රමානුකූලව ධර්මානුකූලව පවත්වාගෙන ගිහින් අවසානයේ නිර්වාණ අවබෝධය එහෙම නැත්නම් නිවන නැමැති ക്ഷേම භූමිය දක්වා ගමන් කරන පිළිවෙලක් මේ සූත්‍රයෙන් අපට උගන්වනවා. එයින් අදහස් කරන්නේ මේ සූත්‍රයෙන් ඉගෙනවෙන කාරණා හැම එකක්ම අපි එකින් එක පියවරෙන් පියවර ක්‍රමානුකූලව ප්‍රායෝගිකව අත්දැකීමෙන් තේරුම් ගත්තොත් අපේ ජීවිතයේ එකම ඉලක්කය වන නිර්වාණයට අවශ්‍ය කරන මාර්ගය හිලිපෙහෙලි වෙනවා කියන එකයි. නමුත් අද බෞද්ධයන් හැටියට අපි මේ සූත්‍රය පිළිබඳව විශ්වාසයක් තබාගෙන ඉන්නේ පිරිතට දේශනාවට පමණයි. අන්න එතනයි මෙතන තියෙන වැරැද්ද හැටියට අපට පැහැදිලි වෙන්නේ. ඒ නිසා පින්නතුනි අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු යම් සූත්‍රයක් තියෙනවා නම් අපි හිතීමෙන් විමසීමෙන් කල්පනාවට ගන්නට ඕනේ මේ හැම දේශනාවකම එකම අකුරක් එකම ඉස්පිල්ලක් පාපිල්ලක්වත් නැහැ මෙන්න මේක ඉවත් කළ යුතුයි කියලා. ඒ හැම එකකින්ම අපේ ජීවිතේට අර්ථයක් වැඩක් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්ද කියන මේ ප්‍රශ්නාර්ථය ඉදිරිපත් කරගෙන අපි මේ හැම සූත්‍රයක් පිළිබඳවම කල්පනාවට ගත යුතු වෙනවා. මංගල සූත්‍රය අපේ සූත්‍ර දේශනාවන් අතර ඉහළම එහෙම නැත්නම් විශිෂ්ට ගණේ සූත්‍රයක් හැටියට තමන්ගේ ජීවිතය සකස් කර ගන්නට හැඩවැඩ ගන්ව ගන්නට අවශ්‍ය කරන ඉගැන්වීම් ඇතුළත් සූත්‍ර දේශනාවක් හැටියට අපි කල්පනාවට ගන්නට ඕනේ. අද මේ ධර්ම දේශනාවෙන් මේ පින්නතුන්ට අපි පැහැදිලි කරන්නට කල්පනා කරන්නේ එදා බුදුරජාණන් වහන්සේ 38ක් කරුණු වශයෙන් දේශනා කරපුවේ මංගල කාරණා අතර මංගල කරුණු හතරක් එහෙමත් නැත්නම් මෙලොව පරලොව ජීවිතයට වැඩදායක අර්ථ හතරක් පළමුවෙන්ම ඉදිරිපත් කරන අර්ථය මේ ගාථා පාඨයෙන් කන්ති කන්ති කියලා කියන්නේ ඉවසීම ඉවසීම කියන එක අපේ ජීවිතවලට ඊ타ත්ම අවශ්‍ය කරන ජීවිතය සකස් කරගන්න අවශ්‍ය කරන ගුණ ධර්මයක්. ඉවසීම කියලා කියන්නේ තමන් ඉදිරියට තමන්ගේ ඉස්සරහට එන නුරුස්නා ගති ස්වභාවයන් පිළිබඳව තමන් තැම්පත්ව කල්පනා කිරීමයි විමසීමකින් යුක්තව ක්‍රියා කිරීමයි. අපි ජීවිතයේ විවිධ අවස්ථා ගත කරනකොට අපට නොයෙක් බාධක එනවා. අපි ප්‍රිය නොකරන නොඑක් විදිහේ අභියෝග අප ඉදිරියට එනවා. අපේ හතුරු කියලා જાතියක් අපට ඇති වෙනවා. ඒ අප ප්‍රිය නොකරන පිරිසක් අපට ඇති වෙනවා. අපි ප්‍රිය නොකරන දේවල් අපට ඇහෙනවා. අපි ප්‍රිය නොකරන දේවල් අප වෙනුවෙන් ඇතැම් උදවිය කරන්න පුළුවනි. මේ හැම දෙයකදීම අපට බලිනකොට අපට විරුද්ධව කුමන්ත්‍රණය කරනකොට අපේ දේවල් කඩා වඩා ගන්න සූදානම් වෙනකොට අපට ඇති වෙනවා ඒ පිළිබඳ හිතේ කිසියම් පැටිගැන්මක් එහෙමත් නැත්නම් අප්‍රසාදයක් කෝපයක් ක්‍රෝධයක් වෛරයක් මෙන්න මේ විවිධාකාර සිතුවිලි වෙන අවස්ථාවල ඇති වෙනවා ඒ සිතුවිලි ඇති වෙච්ච පළියට අපි ක්‍රියා කරන්නේ නැහැ ක්‍රියා කළ යුතු වන්නේ නැහැ අන්න ඒ ක්‍රියා නොකරන ඒවට එක්වරම කඩා නොපනින ස්වરૂපයට තමයි මේ කන්ති කියන වචනය එහෙම නැත්නම් ඉවසීම කියන වචනයෙන් උගන්වන්නේ අපි ජීවත් වෙනකොට අපිට හැමදාම අපි ප්‍රිය කරන පුජ්‍යලයව හම් වෙන්නේ නැහැ. සමාජයේ විවිධයි විසමාචාර විවිධාකාර උදවියකින් යුක්තයි මිනිස්සු විතරක් නෙමේ මිනිස් ස්වરૂපයෙන් ක්‍රියා කරන එහෙම නැත්නම් තිරිසන් ගති තියෙන නොමිනිස් ගති තියෙන මිනිස්සු ආගේ ඉන්න උදවිය අපට හම්බ වෙනවා මිනිස් ස්වરૂපයෙන් හිටියත් තිරිසන් ගති තියෙන්නේ නොමිනිස් ගති තියෙන්නේ එවැනි උදවිය අපට හම්බ වෙනවා. තවත් විදිහකින් කල්පනා කරලා බලනකොට එකම සමාජයක් තුල ජීවත් වෙන අපට විවිධාකාර රැවුම් ගෙරවුම් ඉදිරිපත් වෙනවා සමහර විට අපේ වරදින්ම අපේ දෝෂයක් නිසාම අපට විරුද්ධකාරයොත් ඇති වෙනවා ඒ නිසා මේ හැම අවස්ථාවකදීම අපි ඊ타මත්ම සිහි බුද්ධියෙන් යුක්තව tempatව ක්‍රියා කිරීමේ වැදගත්කම මේ ඉවසීම එහෙම නැත්නම් කාන්තිය කියන වචනය උගන්වනවා. මේක තමයි අපේ හිතට එන විවිධ ආවේග සිතුවිලි පාලනය කරන ශක්තිය. මේ පාලනය කරගැනීමේ ශක්තිය තමයි කාන්ති එහෙම නැත්නම් ඉවසීම කියලා කියන්නේ. මේක බලගත් ගුණ ධර්මයක්. මේ ගුණ ධර්මය ඊටාම හොඳින් අපි ප්‍රායෝගිකව අනුගමනය කරන්නට ඕනේ. ගිහි පැවිදි අපි හැම දිනාටම එකසේ ප්‍රයෝජනවත් වෙන ගුණ ධර්මයක් ඉවසීම. ඒ විතරක් නෙමෙයි පින්වතුනි මේ කොයිතරම් බලවත් ගුණ ධර්මයක්ද කියනවනම් ලෝතුරා බුද්ධත්වේ ප්‍රාර්ථනා කරන බෝධිසත්වයෝ බෝසත්වරු දසපාරමිතා පුරණ අවස්ථාවේදී එක පාරමිතාවක් හැටියට එහෙම නැත්නම් දසපාරමිතා අතර හයවෙනි පාරමිතාව හැටියට ප්‍රගුණ කරන්නේ මේ කාන්ති එහෙම නැත්නම් ඉවසීම කියන පාරමිතාව. එහෙමනම් ඒන් පැහැදිලි වෙන්නේ නිර්වාණ අවබෝධය සඳහා ක්‍රියා කරන සෑම පුජ්‍යලයකු විසින්ම ඉවසීම කියන මේ ගුණාංගයේ වැඩි දියුණු කළ යුතු බවයි. මේ භාවනාවක් හැටියට භාවනා මාර්ගයක් හැටියට අත්‍යවශ්‍ය ගුණධර්මයක්. කිසියම් කර්මස්ථානයක් ලබාගෙන භාවනාවක් වැඩිවීමට ඉදිරිපත් වෙන යෝගාවචරයාට ඒ භාවනාව දිගටම කරගෙන යාමට නම් අනිවාර්යයෙන්ම ඉවසීම පුරුදු කරලා තියෙන්නට ඕන කරනවා. ඉවසීමක් නැතුව හිතේ තැම්පත්කමක් ඇති කරගන්නට මොන විදිහකින්වත් පුළුවන්කමක් නැහැ. භාවනාව කියලා කියන්නේ හිත සමාධිගත කර ගැනීම, තැම්පත් කර ගැනීම. භාවනාවේ උතුම් අවස්ථාව අවසාන ඵලය තමයි නිවන කියලා කියන්නේ. එහෙමනම් නිර්වාණ අවබෝධයේ පිණිස ක්‍රියා කරන හැම කෙනෙක්ම ඊටාම සරල මට්ටමේ ඉඳලා මූලික අවස්ථාවේ ඉඳලා ඉවසීම කියන ගුණධර්මය පුරුදු පුහුණු කරන්නට ඕනේ. ඒ ලෝකෝත්තර අර්ථයක්. සාමාන්‍ය ජීවිතයේදී අපි කල්පනා කරලා බලනකොට අපි නොඑක් අවස්ථාවල අපි හිතනවා කල්පනා කරනවා අපිට දකින්න ලැබෙනවා තැන් තැන්වල පූර්වවල සඳහන් වෙනවා ඉවසීමෙන් සැනසීම ලැබේ කියලා. අපි කවුරුත් කැමති පින්නතුනි සැනසෙන්න. සැනසille ජීවත් වෙන්න. කරදරයක් නැතුව හිතට පීඩාවක් නැතුව හිතට ගෙරවුමක් කාගෙන්වත් ඇනුමක් බැනුමක් නැතුව අපි ජීවත් ජීවත් වෙන්නට කැමති. එහෙම නිවහල්ව, එහෙම නිවැරදිව කාගේවත් රැවුම් ගෙරවුම් නැතුව අපි ජීවත් වෙන්නට නම් අපට සැනසීම ළඟා කර ගන්නට නම් අපි පළමුවෙන්ම ඉවසීමෙහි පිහිටලා ඉන්නට ඕනේ. සමාජයක ජීවත් වෙනකොට විවිධ කුලවලට, විවිධ ආගම්වලට, විවිධ ජාතිවලට අයත් උදවිය අපට ඇසුරු කරන්න සිද්ධ වෙනවා. ජාතීන් අතර අද අරගල ඇති වෙනවා. ගහබැන ගන්නවා, මරා ගන්නවා, ඔවුනොවුන් විනාශ වෙනවා. මෙහි අවසාන අර්ථය මොකක්ද කියලා බැලුවොත් අන්න ඉවසීමේ තන නැතුව ගිහින් තියෙන තැනයි මේ සෑම විපත්තියකටම හේතු වෙලා තියෙන්නේ. අපි හැම කෙනෙකුගේම අදහස් ගරු කරන්න පුරුදු වෙන්නට ඕනේ. අනිත් අයගේ මත ඉවසන්න පුරුදු වෙන්නට ඕනේ. අනිත් අයට තියෙන අයිතිවාසිකම් මොනවද? ඔවුන්ට තියෙන අයිතීන් අපි ආරක්ෂා කරන්නට ඕනේ. ලෝතුරා බුදුරජාණන් වහන්සේ තරම් අනුන්ගේ අයිතිවාසිකම් ගැන අනුන්ගේ අදහස් උදහස් වල තියෙන වටිනාකම් ගැන ඉවසපු උදාර ශාස්ත්‍රූවරේ අපි දන්නේ නැහැ. උන්වහන්සේ තරම් ශ්‍රේෂ්ඨ ශාස්ත්‍රූවරේ අපේ මතකයට එන්නේ නැහැ. උන්වහන්සේගේ ඊටාම වැදගත් ගුණ ධර්මයක් තමයි අන්‍ය මත ඉවසීමේ ශ්‍රේෂ්ඨ ගුණාංගය. නමුත් අපි බොහෝ විට පුරුදු වෙලා තියෙනවා තමන්ගේ මතේ පමණක් ඉස්සර කරගෙන අනිත් අයගේ සියලුම මත යටපත් කරගෙන තමන්ගේ බලය තමන්ගේ ශක්තිය ඉදිරිපත් කරගෙන ක්‍රියා කරන්නට අපි පුරුදු වෙලා තියෙන නිසා තමයි හැම විටම අපට විරුද්ධව අභියෝග ඉදිරිපත් වෙන්නේ. යම් කෙනෙක් බලවත් වෙනකොට, ජාතියක් බලවත් වෙනකොට, ධනවත් වෙනකොට තවත් කොටසකගේ අදහස් උදහස් ගරු නොකරනවා නම් පින්නතුනි, එතන තමයි මේ ඉවසීම කියන ගුණාංගයේ කඩ වෙන තැන. ඒ ඉවසීම කඩ වෙන තැන ඇති වෙන්නේ මොකක්ද? විශාල විපත්තියක් වෙන්නට පුළුවනි. විශාල ලේවැගිරීමක් වෙන්නට පුළුවනි මනුෂ්‍ය ඝාතනයක් වෙන්නට පුළුවනි අද සමාජයේ ක්‍රියාත්මක වෙන අපේ රටේම ක්‍රියාත්මක වෙන විවිධ අපරාධ විවිධ මිනිස් ඝාතන නොයෙක් ජනවාර්ග ගැටුම් මේ හැම දෙයක් දිහා බලපුවාම අපට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා එදා බුදුරජාණන් වහන්සේ අපට උගන්වා වදාළ ඉවසීම එහෙම නැත්නම් ශාන්තිය කොයිතරම් සුණු සුණු වෙලා ගිහින් තියෙනවද කියන එක ඒ නිසා අපි හැම විටම සාර්ථක මනුෂ්‍ය ජීවිතයක් ගත කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඉවසීම කියන ගුණාංගයේ පුරුදු පුහුණු කළොත් පමණක් අපට සැනසille ජීවත් වෙන්න පුළුවන්කම තියනවා කියන එක හිතන්නට ඕනේ. <clears throat> පින්නතුනි අපට විරුද්ධ නොයෙක් බලවේග ක්‍රියාත්මක වෙනවා. මේ බලවේග පිළිබඳව අපි බොහොම තැම්පත්ව කල්පනා කරන්නට ඕනේ. අපි පාරේ යනකොට තිරිසංගත සතෙක් එහෙම නැත්නම් බල්ලෙක් වෙනි සතෙක් වහාම අපේ ඉදිරියට පැමිණිලා බුරලා ඈ ගහලා අපේ පය හපන්නට පුළුවනි. අපේ කෙන්දේ හපන්නට පුළුවනි. මස් කෑල්ලක් කඩා ගන්නට පුළුවනි. විශාල තුවාලයක් ඇති වෙන්නට පුළුවනි. එවැනි අවස්ථාවකදී අපි අනුගමනය කරන ප්‍රතිපත්තිය මොකක්ද? පුළුවන් තරම් අපි එවැනි අවස්ථාවලදී ඒ සතාගෙන් ඈත් වෙන්න උනන්දු වෙනවා. සතා ඉවත් කරන්නට ඒ අපව සපාකාපු බල්ලා ඉවත් කරන්නටයි අපි ක්‍රියා කරන්නේ. එහෙම නැතුව අපි බල්ලට හපන්න යන්නේ. බල්ලගේ කකුල හපන්න යන්නේ. බල්ලගේ කකුලත් තුවාල කරලා එවැනිම මස් කෑල්ලක් කඩා ගන්න සූදානම් වන්නේ නැහැ නේද? අන්න ඒක තමයි පින්නතුනි අපි මෙතන කල්පනාවට ගන්නට ඕනේ. ඒ නිසා සමාජයේදී ජීවත් වෙනකොට අපට අප නුරුස්නා ගති ස්වභාව ඇති උදවියගේ නොයෙක් බලවේග අපට එනවා. අපට විරුද්ධව කතා කරනවා. අපට විරුද්ධව ක්‍රියා කරනවා. අපට විරුද්ධව අලි ආයුධ ගන්නවා. හේතුව යුක්තිය ගැන අපි බොහොම තැම්පත් වෙයි කාණට ඕනේ. අලි ආයුධ ගත්ත පමණට ඔවුන් අපට විරුද්ධව අභියෝග එල්ල කර පමණට අපි ඔවුන්ට අභියෝග එල්ල කරන්නටවත් අවි ආයුධ අතට ගන්නටවත් ගියොත් පින්නතුනි විශාල විපත්තියක් එතරදී ඇති වෙනවා. ඒ හැම වෙලාවකම අපි ඉවසීමෙන් හේතුව යුක්තිය කාරණය මොකක්ද කියන කල්පනාවෙන් යුක්තව ක්‍රියා කරලා ඊට අවශ්‍ය විසඳුම පිළිබඳව සිහියෙන් යුක්තව අපි ක්‍රියා කිරීම වැදගත් වෙනවා. අනිත් එක තමයි මේ ඉවසීම කියන ගුණාංගයේ පුරුදු පුහුණු කරපු උදවිය බොහොම නිරෝගීමත්ව ජීවත් වෙනවා. නිරෝගීමත්ව ක්‍රියා කරනවා. ආරෝග්‍ය පරමා ලාභ නිරෝගිකම උතුම්ම ලාභය. නිරෝගිකම නැති තැන අසහනය වැඩි වෙනවා. හිතේ ਸੰతాපේ වැඩි වෙනවා. හිතට මද වේදනා ඇති වෙනවා. විවිධ බලාපොරොත්තු කඩාගෙන වැටෙනවා. ශරීරය දුර්වර්ණ වෙනවා. ශරීරය අවපැහැගැන් වෙනවා. බලාගෙන ඉද්දි ශරීරය කුහ වෙලා වියලිලා යනවා. මේක වෛද්‍ය විද්‍යාවටත් එකගයි. අද අපි කතා කරන අධික රුධිර පීඩනය, හෘදයාබාධ වැනි සියල්ලටම හේතු වෙලා තියෙන්නේ බොහෝ විට හේතු වෙලා තියෙන්නේ ඒ ඒ උදවිය පිළිබඳව අසහනකාරී ලක්ෂණ මතුවීම, tempat භාවයේ අඩුවීම, විවිධ දේ ගැන නොයවසීමෙන් යුක්තව ක්‍රියා කිරීම. ඒ නිසා ඉවසීම කියන ගුණාංගයේ යම් කෙනෙක් හරිහැටි අර්ථවත්ව ප්‍රායෝගිකව පුරුදු පුහුණු කළා නම් එවැනි උදවිය නිරෝගී කියන මේ උතුම්ම ලාභයෙන් ඉහළට යනවා. ඒ ඒ අතින් කල්පනා කළත් පුජ්‍යලයා තනියම මේ ලෝකයේ තමන්ගේ ශරීර සෞඛ්‍ය ගැන කල්පනා කළා ඉවසීම කියන මේ ගුණ ධර්මයේ පුරුදු පුහුණු කිරීම තුළින් විශාල ලාභයක් ප්‍රයෝජනයක් ලබා ගන්නට පුළුවනි. ඉවසීම කියලා කියන්නේ සියලුම ගුණාංගවල මූලික අර්ථය කියලා කිව්වොත් එතනත් නිවැරදි. හිසක් නැති කඳකින් වැඩක් නැහැ. සත්වයේ කඳ තිබ්බට වැඩක් නැහැ. හිස නැත්තම් හිස කපපු මොහොතකින් කඳ අක්‍රිය වෙනවා. එහෙම නැත්තම් කඳෙන් ප්‍රයෝජනයක් නැතුව යනවා. අන්න ඒ වගේ තමයි පින්නතුනි ඉවසීම කියන ගුණාංගයේ යම් කෙනෙකුගේ නැත්තම් අනිත් කිසිදු ගුණාංගයක් පිළිටන්නේ කිසිදු ගුණාංගයක් ක්‍රියාත්මක කරන්න පුළුවන් කමක් නැහැ. අනිත් සියලුම ගුණාංගවලට මූලික වෙන්නේ මේ ඉවසීම කියන ගුණයයි. ඒ නිසා තමයි අපේ ධර්මයේ සඳහන් වෙන්නේ නිර්වාණ අවබෝධය බෞද්ධයන් හැටියට අපි හැම දිනාගේම ඉලක්කය නම් ඒ සඳහා අපිට සීල සමාධි ප්‍රඥා කියන මේ උතුම් ගුණ ධර්ම වල මේ උතුම් මානසික ශක්තියින් වල ඉහළම තැනට යන්නට ඕන කරනවා. සීල සමාධි ප්‍රඥානං කන්ති ප්‍රධාන කාරණා. සීලය සමාධිය ප්‍රඥාව කියන මේ කියන ඉහළම මානසික தත්ත්වය යම් කෙනෙකුට ලැබෙන්නේ කාන්ති එහෙම නැත්නම් ඉවසීම කියන ගුණධර්මය ප්‍රගුණ කළොත් පමණයි. ඒ නිසා ශාන්තිය ඉවසීම මේ කියන ශක්තියින් වල ප්‍රධාන කාරණේ හැටියට බණපදේශ පණපතේ සඳහන් වෙනවා. ඉවසීමට විරුද්ධාර්ථය මොකක්ද? විවසීමට විරුද්ධ අර්ථය කියන එක අපි තවත් විදිහකින් පැහැදිලි කරනවා නම් ක්‍රෝධය, හිතට ඇතිවන වේගය, තවත් කෙනෙක් විනාශ කිරීමට ඕනෑ කරන සිටිවිල්ල මේ කියන අදහස එහෙම නැත්නම් ක්‍රෝධය තමයි ඉවසීමට විරුද්ධ කාරණය. කුද්ධෝ අත්තං න ජානාති. ක්‍රෝධ ක්‍රෝධයටපත් වෙච්ච පුජ්‍යලයා හිතේ වෛරය වේගය ඇති කරගත්ත පුජ්‍යලයාට මෙලොවක් පරලොවක් පිළිබඳ අර්ථයක් වැටහෙන්නේ නැහැ. කුද්ධෝ අත්ථ කුද්ධෝ ධම්මං නජානාති. කෝප භාවයටපත් වෙච්ච පුජ්‍යලයා ධර්මයේ දන්නේත් නැහැ ධර්මයේ දකින්නේත් නැහැ. ධර්මයේ පිළිබඳ උට අවශ්‍යතාවයකුත් නැහැ. ඒ පිළිබඳ සිතුවිලි පහළ වෙන්නේත් නැහැ. ඇයි මේ ක්‍රෝධය කියන එක තනිකර ගින්නක් වගේ මුළු ශරීරයම දවාගෙන ක්‍රියාත්මක වෙනවා. අනිත් සිතුවිලි සියල්ලක්ම යටපත් වෙනවා. අනිත් ධාර්මික සිතුවිලි වලට ඉඩක් ලැබෙන්නේ නැහැ. ක්‍රෝධය වැඩි දියුණු වෙච්චාම ක්‍රෝධය යම් තැනක තියෙනවා නම් එතන ඉවසීමක් නැහැ. Tamange අතට දඬු මුගුරු වෙනවා, අවි ආයුධ එනවා, නරක භයානක ප්‍රකෝපකාරී සිතුවිලි වෙන එනවා. අනිත් උදවියගේ ලේ හොල්ලන්න හිතෙනවා, ලේ ගලනවා දකින්න හිතෙනවා. Tamange හිත වේගවත් වෙනවා. තමන්ගේ ශරීරයේ ලේ තවරගෙන තව අනිත් අයගේ ශරීර ලේ වලින් තවරලා නාවලා ක්‍රියා කිරීමේ ශක්තිය ඕනෑකම ඇති වෙන්නේ මේ ක්‍රෝධය කියන වේගයේ බලවත් වෙච්ච පමණටයි එතන ඉවසීම කියන ගුණය කොහෙන් ගියාද දන්නේ නැහැ. ඒ නිසා මේ ඉවසීම කියන ගුණධර්මය හැම අතින්ම අපේ ජීවිතවලට ප්‍රායෝගිකව පුරුදු පුහුණු කිරීමේ වැදගත්කම පැහැදිලි වෙනවා. ඉවසන ඉවසන පුජ්‍යලයා ඇත්තෙන්ම හතුරු කියලා පිරිසක් ඇති වෙන්නේ නැහැ. ඇයි? ඔහු ඉදිරියට එන හතුරා මෙල්ල වෙනවා. Taman ඉවසනකොට Tamanට හතුරෙක් ඇති නොවන්නේ Tamanගේ සියලුම හතුරු Taman ඉදිරියේ දන ගහනවා. තැම්පත් වෙනවා. Tamanට විරුද්ධකම් කරන්ට කරන්ට Tamanට බනින්ට බනින්ට Taman පිටුපස්සේ පන්න පන්න ගහන්න ගහන්න Taman තැම්පත් වෙනකොට කල්පනා කරනවා අනේ මේ අහිංසක මිනිස්සේ අහිංසක පුජ්‍යලයේ මොහු තුල තරහ වෛරය ක්‍රෝධය නැහැ. මොහු බොහොම ධාර්මිකයි, බොහොම බොහොම සරලයි. මොහු මොහු අවිහිංසකයි. ඒ නිසා මොහුට විරුද්ධව මට අත උස්සන්න බෑ කියලා විරුද්ධකාරයා ක්‍රියා කරනවා, හතුර ක්‍රියා කරනවා. ඒ හතුරා අන්තිමට ඉවසන පුජ්‍යලයාගේ මිතුරෙක් බවට පත් වෙනවා. මුළු මහත් සමාජය මේ ආකාරයෙන් ඉවසන පුජ්‍යලයා ඉදිරියේ මිතුරු රැලක් වගේ මිතුරු කැලක් බවට පත් වෙලා ඔහු සමාජයේ ඉහළම තත්ත්වයටපත් වෙනවා. ඒ නිසා පින්නතුනි ඒ අතින් හොඳ සාර්ථක සමාජික ජීවිතයක් ගත කරන්න කල්පනා කරනවා නම් ඒ අතිනුත් අපි මේ ඉවසීම කියන ගුණධර්මය පුරුදු පුහුණු කරන්නට ඕනේ. නොයවසන තැනැත්තාට ඉවසීම නැති පුජ්‍යලයාට තමයි සමාජයේ විවිධ ප්‍රශ්න වලට මුහුණ දෙන්නට සිද්ධ වෙන්නේ. ඔහුට කවුරුවත් ප්‍රිය කරන්නේ ඔහු කවුරුවත් සමාජයට වැද්ද ගන්න කල්පනා කරන්නේ අද මොහොතකට කල්පනා කරලා බලන්න රජයට මොනතරම් වියදමක් යනවද මේ බන්ධනාගාර නඩත්තු කරන්න. මේ බන්ධනාගාරවල ඉන්නේ කවුද? නොයවසලා ක්‍රියා කරපු උදවිය. එක්ක මිනී මරුවෝ, එහෙම නැත්නම් මංකොල්ල කාරයෝ, තවත් විදියකින් විවිධ ආකාරවලින් සමාජයට විපත්ති කරපු උදවිය තමයි මේ බන්ධනාගාර ගත කරලා ඉන්නේ. අනේ විශාල මුදලක් මොවුන් නඩත්තු කරන්නට වැය කරනවා. මේ අය සමාජයට බරක් වෙලා තියෙනවා. රජයට බරක් වෙලා තියෙනවා. මුළු මහා සමාජයට බරක් වෙලා තියෙනවා. එදා ඔවුන් ගමේ රටේ ඉද්දී ඒ ගෙදරට බරක් වුණා. ඔහුගේ අඹුවට, දුවට, පුතාට බරක් වුණා. ඔහු බන්ධනාගාර ගත වෙනවත් එක්කම ගමේ රටේ උදවිය ප්‍රීතිමත් වුණා අනේ සමාජයට කරදරයක් ටික කලකට හරි ඉවර වුණා නේද සමාජයේ නිදහස් වුණා නේද ටික කලකින් හරි මේ මිනුයි මරුවගෙන් මේ මංකොල්ලකාරයාගෙන් මේ කුඩුකාරයාගෙන් අපේ තරුණ පිරිස ටික කලකට හරි මිදුණා නේද කියලා මුළු මහත් සමාජයේම ප්‍රීති වුණා අනේ මේ මිනිස්යා මේ අහිංසකයි අනේ බන්ධනාගාර ගත වුණා කියලා කවුරුවත් දුක් වන්නේ නැහැ කඳුළු හෙලන්නේ නැහැ ඒ පුජ්‍යලයා සමාජයෙන් ඉවත් වෙන්න ඉවත් වෙන්න කූඩු කරන්න කූඩු කරන්න සමාජය කල්පනා කරනවා දැන්පත් සමාජය ධාර්මික සමාජය අවිහිංසක සමාජය කල්පනා කරනවා සමාජයට යහපතක් උනේ කියලා මේ බන්ධනාගාර ගත වෙලා මොකද මේ කරන්නේ ඇයි මේ දුක් විඳින්නේ ඔවුන්ට කල්පනා වෙන්නට ඕන අපි නොයුබ සිලිමත්ව අපේ හිතට හිතට නොයෙක් අවස්ථාවල එන හැඟීම් ක්‍රියාත්මක කරන්න ගිහින් ඉවසුවේ නැතුව, තැම්පත්ුනේ නැතුව, සිහියෙන් ක්‍රියා නොකරපු නිසා නේද අපි මේ විපත්තියටපත් උනේ කියලා ඔවුන්ට පසුතැවිලි වෙන්නයි වෙලා තියෙන්නේ. ඒ නිසා තමයි අපි නිතරම කතා කරන්නේ, අපි නිතරම හිතන්නේ මේ ඉවසීම කියන ගුණධර්මය පුජ්‍යලයා පුරුදු පුහුණු කිරීම තුළින් මෙලොව සාර්ථක ජීවිතයක් ගත කරන්න පුළුවන් කියලා. ඉවසන ධනා රුපුජුදයට ජය කොඩිය මෙර උසුලනා මහමිහි කතටත් වැඩිය ඒ අපේ සමාජයේ තියෙන උතුම් වාක්‍ය ප්‍රස්තාපිරුලක් එයින් පැහැදිලි කරන්නේ මොකක්ද සතුරන් ජය ගන්නවා ඉවසන පුජ්‍යලයා කවදාවත්ම සතුරු ඇති වෙන්නේ නැහැ කියන එකයි යම් කෙනෙක් සතුරු ජය ගන්නවා කියලා කියන්නේ Tamanට මිතුරු කැලක් බෝ කරගත්තා කියන එකයි ව්‍යාප්ත කරගත්තා කියන එකයි ඒ නිසා ඉවසීම තුලින් මේ රටේ මේ සමාජයේ අපට සැනසille ජීවත් වීමේ වාග්ය උදා වෙනවා. ඉවසන මිනිස්සු ඉන්න තැන අධිකරණයට කටයුතු අඩු වෙනවා, නඩු විභාග අඩු වෙනවා. සැනසille ජීවත් වෙන්න පුළුවන්කම තියෙනවා. අපේ බුදුරජාණන් වහන්සේ මේ ඉවසීමේ ගුණාංගය පුරුදු පුහුණු කිරීම තුළින් පුජ්‍යලයා ලබා ගන්න ආනිසංස කීපයක් අපට පැහැදිලි කරනවා අපේ ධර්මයේහි පංචමේ භික්කවේ ආනිසංසා කන්තියක් ශාන්තිය ඉවසීම පුරුදු පිහිනු කිරීම තුළින් ආනිසංස පහක් උදා කර ගැනීමේ ශක්තිය තියෙනවා. ආනිසංස කියලා කියන්නේ පින්නතුනි ප්‍රතිඵල, ප්‍රයෝජනවත් අර්ථ. ඉවසීම තුළින් සමාජය තුළ තමා ඊටාම ප්‍රියමනාප පුජ්‍යලයක් බවට පත් වෙනවා. තමා යම් තැනකට යනවද, ඉවසන පුජ්‍යලයා යම් තැනක ඉන්නවද, මිනිසු කැමති ඔහු එතන ඉන්නවට. ඔහු තමන්ට, තමන්ගේ ගමට රටට ආශිර්වාදයක් කියලා ක්‍රියා කල්පනා කරනවා. ඉවසන පුජ්‍යලයා සමාජයේ ප්‍රේමනාප භාවයට පත් වෙනවා කියලා කියන්නේ ඒකයි. දෙවනුව ඔහුට මිතුරෝ විශාල පිරිසක් ඇති වෙනවා. ඔහුට හතුරු නැති වෙනවා. මිතුරු වැඩි වෙනවයි කියලා කියන්නේ ඔහුට විරුද්ධකාරයෝ අඩු වෙනවා කියන එකයි. ඒ වගේම ඉවසන මිනිස්සු ඉන්න සමාජයක අපරාධ නැහැ. ඒ නිසායි අප මුලින්ම ප්‍රකාශ කළේ නඩු හබ අධිකරණ මේවට කටයුතු අඩු වෙනවා. නඩු විභාගයක් නැතු වෙනවා. ඇයි නඩු විභාගය ඇති වෙන්නේ අපරාධ වැඩි වෙනවා. ඒ නිසා අපරාධ අඩු වෙනවා. එවැගේම ඉවසන පුජ්‍යලයා සිහි බුද්ධියෙන් යුක්තව හැම විටම ක්‍රියා කරනවා විතරක් නෙමෙයි. ඔහු යම් යම් අවස්ථාවක මෙලොවින් ඉවත් වෙනවද ඒ වෙලාවේ හොඳ සිහි බුද්ධියෙන් යුක්තව කලුරිය කරනවා මැරෙනවා. බොහෝ දිනකට සිහි බුද්ධියෙන් මැරෙන්න ලැබෙන්නේ නැහැ. අසිහියෙන් මැරෙන්න වෙන්නේ. ඉවසන පුජ්‍යලයා සිහි බුද්ධියෙන් යුක්තව මැරෙනවයි කියලා කියන්නේ. තමන්ගේ සාර්ථක ජීවිතයේ පිළිබඳ ආපහු හැරිලා බලලා මට හොඳ මිත්‍ර පිරිසක් හිටියා. මම සැනසille හිටියා. මම සමාජයට බරක් වුණේ නැහැ. සමාජයට කරදරයක් වුණේ නැහැ. මටත් සමාජයේ විපතක් කරදරයක් බවට පත්ුනේ නැහැ. මගේ ජීවිතයේ නොසිස් හිස් නැහැ. මගේ ජීවිතයේ සාර්ථකයි. මම බොහොම සාර්ථකව නිදහස්ව බොහොම අවිහිංසකව මගේ ජීවිතය ගත කළා වගේම ඊළඟ භවය මම සුගති භූමියක උත්පත්තිය ලබනවායි කියන මේ සිතිවිල්ලෙන් යුක්තව බොහෝම තැම්පත්ව මේ අවසාන හුස්ම හෙලීමේ ශක්තිය ඇති වෙන්නේ ඉවසන පුජ්‍යලයකට පමණයි. ඒ පමණක්ම නෙමේ පින්නතුනි මරණයෙන් පස්සේ සුගති භූමියක උත්පත්ති ලැබීමේ ශක්තිය ඇති වෙන්නේ ඉවසන පුජ්‍යලයාට. ඉවසීම අපේ බුදුරජාණන් වහන්සේ කකචූපම සූත්‍රයේදී පැහැදිලිව උපමා සහිතව ඉදිරිපත් කරනවා. යම් අවස්ථාවකදී පුජ්‍යලයක් හොරුන් අල්ලාගෙන හොර කණ්ඩායමක් පුජ්‍යලයා අල්ලා ගන්නවා. අල්ලාගෙන හරස් කියතකින් කපනවා. ඔහුගේ ශරීරයේ අත්පා කපනවා. බෙල්ල කපන්න සූදානම් වෙනවා. ස්කන්ධ වෙන් කරන්න සූදානම් වෙනවා. මොකක් කියමින්ද මේ සූදානම් වෙන්නේ? ධනය ඉල්ලලා, සල්ලි ඉල්ලලා, මිල මුදල් ඉල්ලලා හොරු කණ්ඩායම පුජ්‍යලයා වට කරගෙන හරස් කියතකින් කපනවා. එහෙම කපමින් සොරුන් ධනෙ ඉල්ලනවා මංකොල්ල කාර්යෝ ධනෙ ඉල්ලනවා අන්න එවැනි ඊටාම බිහිසුණු තීරණාත්මක අතිශය භයං භයංකාර අවස්ථාවක වත් ඒ පුජ්‍යලයාට පුළුවන්කම තියෙනවා නම් අර තමන්ට විපත්ති කරන තමන් මරන්න සූදානම් වෙන කියපෙන් තමන්ගේ ශරීරය වෙන් කරන්න සූදානම් වෙන උදවියට ආශිර්වාද කරන්න පුළුවන්කම තියෙනවා නම් තවත් විදියකින් කියනවා නම් ද්වේෂ නොකර තරහ වෛර නොකර ක්‍රියාත්මක කරන්න ජීවත් වෙන්න පුළුවන්කම තියෙනවා නම් අන්න ඒ පුජ්‍යලයා තමයි බුදුරජාණන් වහන්සේගේ අවවාදය ඉවසීම පුරුදු පුහුණු කරපු පුජ්‍යලයා අන්න ඒයින් පැහැදිලි කරන්නේ ඉවසීම ඒ තරම්ම දුරට දරෑරුම් විදියට හිතලා පුරුදු පුහුණු කරපු කල යුතු බවයි. බොහෝ විට අපට ඉවසීම මේ කියන ಗುಣධර්මය අපි අතින් ඈත් වෙන හේතු මොනවද කියලා තවදුරටත් කල්පනා කරන්නට ඕනේ. බොහෝ විට ඉවසීම අප තුළින් ඈත් වෙන්නේ අපේ බලවත්කම් ගැන හිතලා. ජාතියක් හැටියට ගත්තොත් ජාතියේ බලවත්කම ගැන හිතනවා. කුලයක් හැටියට ගත්තොත් කුලයේ තියෙන බලවත්කම ගැන හිතනවා. තවත් විදිහකට ගත්තොත් ආගම වශයෙන් ගත්තොත් ආගමේ බලවත්කම ගැන හිතනවා. මෙහෙම හිතලා ඇතැම් උදවිය ක්‍රියා කරනවා. ඒක පින්නතුනේ අහිතකර ලක්ෂණය. බලවත්කම් ගැන තමන්ට බලය වැඩි වෙන ක්‍රම තියෙනවා. ධනයෙන් කුජලයක් බලවත් වෙන්නට පුළුවනි. එවැගේම තවත් කෙනෙක් තමන්ට විශාල පිරිසක් ඉන්නවයි කියලා බලවත් වෙන්නට පුළුවනි. තවත් කෙනෙක් යම්චි පක්ෂයක දේශපාලනයකට සම්බන්ධයි කියලා බලවත් වෙන්න විදියට හිතන්න පුළුවන්. මේ විවිධාකාර ක්‍රමවලට හිතලා පුජ්‍යලයෝ බලවත්කම් ඇති කරගෙන තවත් කෙනෙක් පෙළන්නට සූදානම් වෙනවනම් අන්න එතන තමයි ඉවසීම ක්‍රමානුකූලව අඩු වෙනවයි කියලා කියන්නේ. බලවත්කම් ඇති වෙන්න ඇති වෙන්න ධනෙ නිසා බලය නිසා කුලය නිසා තමන් වටා ඉන්න පිරිස් නිසා බලවත්කම් ඇති වෙනකොට අනිත් අය පාගගෙන අනිත් අය මර්ධනය කරලා අනිත් අයගේ අයිතිවාසිකම් යටපත් කරලා ඒ අය තලාපෙලා ක්‍රියා කිරීමේ ශක්තිය අනායාසයෙන්ම ඇති වෙනවා. ඇයි? ඒ අය මෙල්ල කිරීමේ ශක්තිය Tamanට තියෙනවයි කියලා හිතනවා. ඒ අය දුබලයි කියලා හිතනවා. දුර්වලයි කියලා හිතනවා. එතකොට ඉවසීම නැතුව ගියාම Tamanගේ ප්‍රබලකම් ගැන කල්පනා කළාම ඕනෑම අපරාධයක් ඕනෑම විපත්තියක් කරන්න අපි ඉදිරිපත් වෙනවා. මෙන්න මේක තමයි ඊටාම බරපතල ප්‍රශ්නේ. ඒ නිසා අපි හැම අවස්ථාවකම පින්නතුනි කිසිම කෙනෙකුට තමන්ගේ ශක්තිය හැර තවත් බලයක් ධනයක් ගැන හිතීමෙන් වැඩක් වෙන්නේ නැහැ. හැම වෙලාවෙම තමන් එක එක පුජ්‍යලයාට උරුම වෙලා තියෙන ශක්තිය මට පමණක් අපි ජීවත් වෙන්න සූදානම් වෙන්නට ඕන. මේ පින්නතුන් දන්නවා අපේ ශාසනයෙහි වැඩ සිටිය සරියුත් මහරහතන් වහන්සේ. එදා බුදුරජාණන් වහන්සේ දවස උන්වහන්සේට තිබිච්ච ශක්තිය ගැන හිතුවනම් උන්වහන්සේ නොයවසීමෙන් ක්‍රියා කළ යුතු කෙනෙක් හැටියටයි සඳහන් වෙන්නට ඕන කරන්නේ. නමුත් සරියුත් මහරහතන් වහන්සේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ හැරුණාම මේ ශාසනයේ ශ්‍රේෂ්ඨත්වයට පත්වෙච්ච උත්තමයන් වහන්සේ. උන්වහන්සේ බොහොම ඉවසීමෙන් ක්‍රියා කළා. උන්වහන්සේ බොහොම හොඳ ඉවසීමකින් ක්‍රියා කරන අග්‍රශාවක මහරහතන් වහන්සේ නමක් හැටියට ප්‍රසිද්ධ වුණා. මේ තරම් ශක්තියක් තිබිච්ච විවිධ ප්‍රාතිහාර පෑමේ ශක්තිය තිබිච්ච බුදුරජාණන් වහන්සේට පමණක් දෙවනි වෙච්ච මේ උත්තමයන් වහන්සේ දිවසන ශ්‍රේෂ්ඨ උතුමෙකු හැටියට ප්‍රසිද්ධ වුණා. එක දවසක් සවැත් නුවර වැඩ ඉන්න සවැත් නුවර ජනපද චාරිකාවේ හැසිරෙන සරියුත් මහරහතන් වහන්සේගේ ඒදන කම්පා වුණේ නැහැ. උන්වහන්සේගේ පියවි ගමන, ප්‍රකෘති ගමන ඒ විදිහටම සිද්ධ වුණා. උන්වහන්සේ දිගටම වැඩියා. අර බමුණා පිටිපස්සේ එලවන්නවත්, ඒ බමුණට නරක වචනෙන් දොස්පරොස් කියන්නවත්, නිନ୍ଦා අපහාස කරන්නවත් කල්පනා කළේ නැහැ. මෙහෙම දිගටම වඩින සරියුත් මහරහතන් වහන්සේ පිටුපස මේ බමුණ නැවතත් ගියා. ඉතින් උන්වහන්සේට වැඳා. වැඳලා සරියුත් මහරහතන් වහන්සේගෙන් සමාව ඉල්ලනවා. ස්වාමීනි ඔබ වහන්සේගේ මේ ඉවසීමේ ගුණය කොහොමද කියලා බලන්නයි ඔබ වහන්සේටගේ හිසට පහරක් ගැහුවේ. මට විශාල වරදක් වුණා ස්වාමීනි. මට සමාව වෙන්න කියලා සරියුත් මහරහතන් වහන්සේගෙන් ඉල්ලා හිටියා. සරියුත් මහරහතන් වහන්සේ නෑ මට වරදක් වුණේ නෑ. ඔබෙන් මට කිසිම වරදක් වුණේ නෑ කියලා බොහොම සරල විදිහේ පිළිතුරක් දුන්නා. මේ වෙලාවේදී මේ බමුණ සරියුත් මහරහතන් වහන්සේ ගැන අප්‍රමාණ පැහැදීමක් ඇති කරගත්තා. ඇති කරගෙන සරියුත් මහරහතන් වහන්සේට ආරාධනා කරනවා ස්වාමීනි මාගේ අනුකම්පාවෙන් හිත දහවල අපේ නිවසේ දාණයට වඩින්න තේ කියලා. සරියුත් මහරහතන් වහන්සේ දෙවැනි දවසේ මේ බමුණගේ ගෙදර දාණයට වැඩියා. උන්වහන්සේ දාණය වළඳලා මේ බමුණ ඇතුළු පිරිසට ධර්මය දේශනා කළා. නමුත් ඒ වෙනකොට විශාල පිරිසක් සූදානම් වෙලා හිටියා. විශාල බෞද්ධ පිරිසක් මහා උද්ඝෝෂණයකින් යුක්තව සූදානම් වුණා. අපේ අග්‍රශ්‍රාවක සරියුත් මහරහතන් වහන්සේට අර අසිෂ්ඨ බමුණා අර තක්කඩි බමුණා පහරක් ගැව්වා මේ බමුණට ගහන්න ඕන, තලන්න ඕන, පෙලන්න ඕන කියලා විශාල ව්‍යාපාරයක් ඇති වෙන්න සූදානමක් තිබුණා. සරියුත් මහරහතන් වහන්සේ ඒ සියලු ජනතාවට පැහැදිලි කළා ඒ බමුණා අනුවන ක්‍රියාවක් කළා. නමුත් ඒ පිළිබඳ තරහක් වෛරයක් අපේ නැහැ. ඒ පිළිබඳව මධ්‍යස්තව ක්‍රියා කිරීමේ වැදගත්කම උන්වහන්සේ පැහැදිලි කළාට පස්සේ ඒ ජනතාව නිස්සබ්ද වුණා. මෙන්න මේ වාගේ කාරණා අපේ පතපොතේ සඳහන් වෙනවා. ඒ තුලින් අපි තේරුම් ගන්නට ඕන ආදර්ශයට ගන්නට ඕන මොනතරම් බලවේග ඉදිරිපත් වුණත් ඉවසීමෙන් යුක්තව ක්‍රියා කිරීම තුලින් උත්තරීතර මානසික තත්වයන් දියුණු කරගෙන නිර්වාණ අවබෝධය සඳහා අපේ ගමන් මඟ සාක්ෂාත් කරගැනීමේ ශක්තිය මේ ಗುಣධර්මයේ තුල පවතිනවා කියන විශ්වාසය එදෙහිම අපි ඇති කරගන්නට ඕනේ ඊළඟ මංගල කාරණයේ හැටියට මේ ගාථා පාඨයේ සඳහන් වෙන්නේ සෝවචස්සතා සුවච බව කීකරු බව සුවච බව එහෙම නැත්නම් කීකරුකම කියලා කියන්නේ දෙමාපියන්ට වැඩිහිටියන්ට ගුරුවරුන්ට යමක් තේරුම් අරන් සමාජයේ ජීවත් වෙන උදවියකින් උදවියකින් අපට ලැබෙන අවවාද අනුශාසනා ඉදිරියේහි ඒවා ඊටාම ගෞරවයෙන් පිළි අරගෙන තාම භක්තියෙන් ඒවා පිළි අරගෙන ඒ කියන අවවාද අනුශාසනා අපේ ජීවිතයට එකතු කර ගැනීමයි. සාමාන්‍යයෙන් අපි ජීවත් වෙනකොට අපි තේරුම් ගත යුතු තියෙනවා. අපි මේ ලෝකයේ දන්න දෙයට වඩා නොදන්න දෙය විශාලයි කියන එක. ලෝතුරා බුදුරජාණන් වහන්සේ එක අවස්ථාවකදී ආනන්ද හාමුදුරන්ට කතා කරලා පැහැදිලි කරනවා. ආනන්ද මේ ලෝකයේහි මම යම් පමණකට ධර්මයේ පැහැදිලි කරලා දීලා තියෙනවා නම් ඒක හරියට මගේ අතට ගන්න පුළුවන් කොළමිටක් වැනි සුළු ප්‍රමාණයක්. කැලේ තියෙන ගස්වල තියෙන කොළ ඊට වඩා විශාල ප්‍රමාණයක්. ඒ තරම් මේ කැලේ ගස්වල තියෙන කොළ තරම් විශාල ප්‍රමාණයක් තවමම ධර්මයේ වශයෙන් ලෝකයට කියලා නුදුන්න දේවල් තියෙනවා. එහෙමනම් ලෝකයට ධර්මයේ හැටියට බුදුරජාණන් වහන්සේ පවා පැහැදිලි කරලා දීලා තියෙන්නේ ඊටාම සුළු කොටසක්. සුළු ප්‍රමාණයක්. එයින් පැහැදිලි වෙන්නේ පින්නතුනි. අපි මේ ලෝකේ දන්න දේවල් බොහොම ටිකයි. අංශු මාත්‍රයක් නොදන්න දේවල් වැඩි. එහෙමනම් ඒවත් දන්න උදවිය සමාජයේ විවිධ කාරණා විවිධ විෂය කොටස් දන්න උදවිය සමාජයේ කොච්චරවත් ඉන්නව සමහර විට දූ දරුවෝ බොහොම ලොකු විභාග පාස් වෙලා උපාධි සමත් වෙලා පිටරටවල් වල ගිහින් උපාධි අරගෙන දිනාගෙන ඉහළ මට්ටමේ ඉන්නවා. නමුත් අපේ ගෙවල් දොරවල් වල ඉන්න අපේ අම්මලා තාත්තලා අදත් ඉන්නවා අස්සනවත් ලියා ගන්නට බෑ. ඇඟිලි අස්සන තියන්නේ. එතනදී අපි හිතනවාද අපේ දෙමව්පියෝ යමක් දන්නේ නැහැ කියලා. අර රට රාජ්‍යවල ගිහින් උසස් උපාධි විභාග ගත්ත අයට වඩා සමහර කාරණා පිළිබඳව ඒ අස්සනවත් ලියා ගන්නට බැරි දෙමව්පියෝ දන්න අවස්ථා තියෙන්න පුළුවනි. ඒ නිසා ඒ අයගේ අවවාද අනුශාසනා අර විශාල වශයෙන් උසස් උපාධි ලැබපු උදවියට වැදගත් වෙන්නට පුළුවනි. ඒ තුලින් ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන් ගුරුවරුකම් ලබා ගන්නට පුළුවනි. මේවා අපි තාම් බුද්ධිමත්ව තැම්පත්ව හිතන්නට ඕනේ. අපේ දෙමව්පියෝ අපට නිතරම ආශිර්වාදාත්මකව අනුශාසනා කරන අවවාද දෙනවා. ඒවා අපි සිතීමකින් විමසීමකින් කල්පනාවට ගන්නට ඕනේ. අපේ ගුරුවරු අප වෙනුවෙන් දිවාරෑ වෙහෙසෙනවා. අපි ගැන කල්පනා කරනවා. අපි යහපතකට ගන්නට, අපි හොඳ තැනකට ගන්නට අප වෙනුවෙන් ක්‍රියා කරනවායි කියලා ශිෂ්‍යෝ කල්පනා කරන්නට ඕනේ. ඒ නිසා ගුරුවරයා දෙන අවවාදය බොහොම හොඳ ඕනෑකමකින් යුක්තව ගෞරවයකින් යුක්තව පිළිඅරගෙන තමන්ගේ ජීවිතයට ඒන් ආලෝකයක් ලබා ගන්න ක්‍රියා කරන්නට ඕනේ. සමාජයේ දෙමව්පියෝ ගුරුවරු පමණක් නෙමෙයි පින්නතුනි තවත් නොයෙක් නොයෙක් කාරණා පිළිබඳ දැනුගත්කම් ලැබපු ගුණවතුන් සිල්වතුන් ඉන්නවා ඒ උදවිය කල්යාණ මිත්‍රයන් හැටියට ඉදිරිපත් වෙලා අපි දුසිරිතෙන් මුදවාගෙන යහපතෙහි පිහිටුවන්නට හොඳ මිනිස්සෙක් කරන්නට විවිධ ආකාරයේ අවවාද අනුශාසනා කරන්ට ඉදිරිපත් වෙන්නට පුළුවනි අන්න ඒවා අපි පිළිගන්නට ඕනේ. ඒ ගැන ක්‍රියා කරන්නට ඕනේ. ලෝකේ හැම කෙනෙක්ම අවවාද ලැබිය යුතුයි කියන එක ලෝතුරා බුදුරජාණන් වහන්සේ අපට උන්වහන්සේගේ චරිතයෙන් පැහැදිලි කරලා දීලා තියෙනවා. බුද්ධත්වයට පත්වෙච්ච අපේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ සියලුම ආශ්‍රව ධර්මයන් ක්ෂය කරලා මේ தത്വයට පත්ුනේ. දතයුතු සියල්ල තමන් වහන්සේගේ ශක්තියෙන් අවබෝධ කරගෙනයි මේ தത്വෙටපත් උනේ. ඒ නිසා තමයි උන්වහන්සේට සම්මා සම්බුද්ධ කියලා ප්‍රකාශ කරන්නේ. එහෙම නැත්තම් කියවේ. ඒ වුණත් උන්වහන්සේ කල්පනා කළා මාත් මගේ ගුරුවරයෙක් හැටියට මා අවබෝධ කරගත්තු ධර්මය තබා ගන්නට ඕන කියලා. ධර්මයෙන් මම මගේ ධර්මයෙන් මා අවබෝධ කරගත්ත ධර්මයෙන් මම අවවාදං ශාසනා ලබා ගත යුතුයි කියන එකයි උන්වහන්සේ එයින් පැහැදිලි කළේ. බුදුරජාණන් වහන්සේ පවා මේ අවවාදයේ ශ්‍රේෂ්ඨ කොට ආදර්ශය අනුශාසනයේ ශ්‍රේෂ්ඨ කොට අදහස් කරපු බව මෙයින් පැහැදිලි වෙනවා. තවත් විදිහකට කල්පනා කළොත් වැඩිහිටියන් ගුණවතුන් සිල්වතුන් එහෙමත් නැත්නම් අපට වඩා වැඩිහිටි උදවියකින් පමණක්ම නෙමෙයි අපි අවවාද අනුශාසනා ලබා ගත යුතු වන්නේ. අපට වඩා බාල බාල කියලා කියන්නේ වයසින් බාල ලදරු අද උදවිය පවා අපට අවවාද අනුශාසනා දෙන්න ඉදිරිපත් වෙන්නට පුළුවන්. ඒ වගේත් ලොකු අර්ථයක් තියෙන්නට පුළුවන්. අපේ දරුවෙක්, අපේ ශිෂ්‍යයෙක් මෙන්න මෙතන හොඳ නෑ මේ ක්‍රියා කරපු ආකාරය වැරදි කියලා අපට සහේතුකව කාරණා ඇතිව දෙමව්පියන්ට දරුවෝ කරුණු කියනකොට ගුරුවරුන්ට ගෝලයෝ ශිෂ්‍යයෝ කරුණු කියනකොට වැඩිහිටියන්ට වයසින් බාල උදවිය කරුණු කියනකොට ඒ පිළිබඳවත් අපි මෙනෙහි කරන්නට ඕන ඊට අපේ අවධානය යොමු කරන්නට ඕන ඒ පිළිබඳව අපි ක්‍රියා කරන්නට ඕන එහෙම අවස්ථාවල මෙයා එනවද මට අවවාද දෙන්න මෙයා කවුද මෙයාගෙන් අවවාද ලබා ගන්නට මම කොහොමද සූදානම් විය යුතු වන්නේ මෙයා කවුද මට අවවාද දෙන්න කොහොමද මෙයා සුදුසුකම් ලැබුවේ මෙහෙම හිතන උදවියත් අපේ සමාජයේ ඉන්නවා අන්න ඒක බොහොම වැරදි අපිට යම් කෙනෙක් බොහොම ඕනෑකමින් අපි නිවැරදි මාර්ගයට ගන්න ඕන කියන හැඟීමෙන් යුක්තව අපට වඩා බාල කෙනෙක් වයසින් බාල කෙනෙක් දැනුමෙන් තේරුමෙන් බාල කෙනෙක් එයාගේ බුද්ධියට අනුව අපට යමක් පැහැදිලි කරලා අපව නිවැරදි කරන්න සූදානම් වෙනවනම් බුද්ධිමතානම් නුන නැනවතානම් පඬිතයානම් ඒ කුජලයා අර ඒ අවවාද දෙන්න එන කුජලයා කෙරෙහි නම්ර වෙන්නට ඕනේ නැමෙන්නට ඕනේ සුවච වෙන්නට ඕනේ සරියුත් මහරහතන් වහන්සේගේ චරිතය මේකට හොඳ ආදර්ශයක්. උන්වහන්සේ දවසක් දා චාරිකාවේ පිටත් වෙන්න සූදානම් වෙනවා. පුංචි හාමුදුරු නම සරියුත් මහරහතන් වහන්සේගේ සිවුරු පොටක් පාත් වෙලා එල්ලෙනවා දැකලා මේ පොඩි ආම්ද්‍රෝ සරියුත් මහරහතන් වහන්සේ ළඟට ගිහින් ප්‍රකාශ කරනවා ස්වාමීනි පුංචි අඩුවක් තියෙනවා ඔබ වහන්සේගේ සිවුර සකස් කිරීමේ එක පැත්තකින් පොඩ්ඩක් පාත් වෙලා තියෙනවා ඒක ගැලපෙන්නේ නැහැ කිසියම් අශෝභනකමක් තියෙනවා සිවුර සකස් කරගෙන ගමන පිටත් වුණොත් හොඳයි නේද කියලා යෝජනා කරනවා. සරියුත් මහරහතන් වහන්සේ මේ පුංචි ආමුදුරුවන්ගේ මේ පුංචි නමගේ අවවාදය එහෙම නැත්නම් ඒ කීම පිළිගන්නවා. උන්වහන්සේ ප්‍රකාශ කරනවා සරියුත් මහරහතන් වහන්සේ විලාවේදී පැහැදිලි කරනවා. අද පැවිදි වුණ සත් පැවිදිදි සාමණේර නමගෙන් පවා උදාාර අර්ථයක් ප්‍රකාශ වෙනවා නම් එවැනි අවවාදයේ පිළිගැනීමට තමන් වහන්සේ සූදානම් කිය. හොඳ අර්ථයක් පින්නතුනි මේන් පැහැදිලි කරන්නේ. එදා පැවිදි වෙන සත්‍යවිරිද සාමණේරයන් වහන්සේගෙන් පවා සරියුත් මහරහතන් වහන්සේ වැනි උත්තරීතර උත්තමයන් වහන්සේ කෙනෙක් අවවාද ලබා ගන්නට සූදානම් බවයි කියවෙන්නේ. මේක අපි හිතට ගන්නට ඕනේ. රාහුල පුංචි හාමුදුරුව හැමදාම උදේ පාන්දර කරන එක ක්‍රියාවක් තමයි වැලි දෝතක් අතට අරගෙන අහසට විසි කරනවා. මට වඩා ගුණවත් උදවියකින්, මට වඩා සිල්වත් උදවියකින්, මට වඩා දැනුම් තේරුම් ඇති උදවියකින් මේ අහසට විසි වෙන වැලි දෝතේ එන එක එක වැලි කැටය හා සමාන අප්‍රමාණ අවවාද සංඛ්‍යාවක් අදත් මේ දවසෙත් මගේ ජීවිතයට ලැබේවා කියන එකයි උන්වහන්සේගේ ප්‍රාර්ථනාව. එයින් පැහැදිලි වෙන්නේ අවවාද ලබන්ට ලබන්ට කෙනෙකුගේ ජීවිතය සාර්ථක වෙනවා කියන එකයි. නමුත් අපේ සමාජයේ පිළිබඳ තවත් විදිහකින් බැලුවොත් අද අපේ සමාජයේ ලාබාල උදවියට අවවාද කරනකොට යමක් කියා දෙනකොට අම්මා වෙන්න පුළුවන් තාත්තා වෙන්නට පුළුවන් ගුරුවරයෙක් වෙන්නට පුළුවන් ඒ අවවාද ලැබිය යුතු අය බොහොම රොස්පරොස් වෙනවා, බොහොම දේශසහගත වෙනවා, තරහා ගන්නවා, තමන්ගේ හතුරෙක් හැටියට තමන්ගේ ගුරුවරයා, තමන්ගේ දෙමව්පියන් පිළිබඳව කල්පනා කරනවා. ඒ පිළිබඳව හිතනවා අන්තිමට දෙමව්පියෝ ගුරුවරු ඔවුන්ගේ හතුරු හැටියටයි කල්පනා කරන්නේ. හතුරු පිරිසක් හැටියටයි කල්පනා කරන්නේ. නමුත් යම් කෙනෙකුට කෙනෙක් අවවාදෙන්ට ඉදිරිපත් වෙන්නේ ඒ පුජ්‍යලයා සමාජයට වැඩදායක පුජ්‍යලයෙක් කරලා සමාජයට ප්‍රයෝජනවත් පුජ්‍යලයෙකු කරේනේ අදහසිනුයි. එතනදී අපි බොහොම බුද්ධිමත්ව කල්පනා කරන්න ඕන ලාභාල උදවිය හැටියට. ඇයි මට මේ අවවාද දෙන්නේ? මං යම් තැනකට ගේන්න, මගේ යම් දියුණුවක් ඇති කරන්න, මම අයහපතෙන් මුදවා ගන්නට නිවැරදි කෙනෙක් බවට පත් කරන්නට කියන මේ හැඟීමෙන් යුක්තව හැම වෙලාවෙම අවවාද ලැබිය යුතු උදවිය කල්පනාවට ගන්නට ඕනේ. හැම කෙනෙක්ම අවවාද ලැබිය යුතුමයි. සමාජයේ දුප්පත් පොහොසත් ભેදයක් නැහැ. වැඩිමහලු බාල ભેදයක් නැහැ. හැම කෙනාම සමාජයේ ඔවුනොවුන්ගේ අවවාද ලබාගෙන නිවැරදිව ජීවිත සකස් කර ගැනීමේ වැදගත්කම මේ සෝවචස්සතා කියන ධර්ම කාරණෙන් මංගල කාරණෙන් ඉදිරිපත් කරනවා. අනිත් මංගල කාරණේ තමයි මේ ඉදිරිපත් වෙන සමනානංච දස්සනං ශ්‍රමණයන් වහන්සේලාගේ දැකීම මංගල කාරණයක්. ශ්‍රමණයන් වහන්සේලා එහෙම නැත්නම් භික්ෂූන් වහන්සේලාගේ දැකීමයි මෙතනදී අදහස් කරන්නේ. භික්ෂූන් වහන්සේලා සමාජයේ අනුශාසකයන් වහන්සේලා. උන්වහන්සේලා සමාජයට යමක් කියලා දෙන්නේ කල්යාණ මිත්‍ර ස්වභාවයෙන්. සමාජයේ වැඩ අවැඩ තේරුම් අරන් සමාජයේ නිවැරදි කරන්න උන්වහන්සේලා ඉදිරිපත් වෙනවා. උන්වහන්සේලාගේ මුළු ජීවිතේම සමාජය වෙනුවෙන් කැප කරලා තියෙනවා. අද ජීවත් වෙන භික්ෂූන් වහන්සේ ගැන කල්පනා කරනවා නම් තමන්ගේ ගෙදර දොර අම්මා තාත්තගෙන් සහෝදර සහෝදරියන්ගෙන් නෑදෑයින්ගෙන් වෙන් වෙලා ඈත දුර බැහැර විහාරස්ථානයක පැවිදි වෙලා ජීවත් වෙනවා ඒ විහාරස්ථානයේ දියුණු පවුණු කරනවා දායකයාගේ ගෙදර යම්චි දරුවෙකුගේ උත්පත්ති ලැබෙන අවස්ථාවේ ඉඳලා මරණය දක්වා හැම මොහොතකම උන්වහන්සේ තමන් වහන්සේගේ කාලය වෙන් කරලා පරාර්ථය සඳහා ක්‍රියා කරනවා විශාල සමාජ මෙහෙවරක් ඉෂ්ට කරනවා. සමහර විට අපේ රටේ අතීතය ගැන කල්පනා කරලා බැලුවොත් මේ රටේ පාසල් විවෘත කිරීමට පාසල් හැදීමට ගොඩනැංවීමට බෞද්ධ පාසල් ඇති වැඩි කිරීමට ඒවා සංවර්ධනය කිරීමට ඒ වගේම වැව් තැනීමට පාරවල් කැපීමට නොඑක් විදිය සමිත සමාගම් ගොඩනැංවීමට මේ රටේ භික්ෂූන් වහන්සේගේ සමාජ සේවය මහත් රුකුලක් වෙලා තියෙනවා උන්වහන්සේලා විශාල මෙහෙයක් ඉෂ්ට කරලා තියෙනවා. උන්වහන්සේලා තමන් වහන්සේගේ පැවිදි ජීවිතය සමාජයට වැඩක් වෙන ආකාරයෙන් තමන් වහන්සේලාගේ විමුක්තිය සඳහා හේතු වන ආකාරයෙන් ගත කරන පිරිසක් සමහර විට ඕනම තැනක අඩුපාඩු තියෙන්නට පුළුවනි අඩුපාඩුවක් දැක්ක පළියට ජනතාව කිපෙන්නේ නැතුව මේ අපේම පිරිසක් මේ අපේ සමාජයේම තිබිය යුතු පිරිසක් කියන හැඟීමෙන් යුක්තව භික්ෂූන් වහන්සේලා පිළිබඳව ක්‍රියා කරනවා නම් ඒක තමයි සමනානංච දස්සනං ශ්‍රමණයන් වහන්සේලා භික්ෂූන් වහන්සේලා පිළිබඳව සිහියෙන් යුක්තව දැකීම කියන එකෙන් අදහස් කරන්නේ. උන්වහන්සේලා සමාජයට අවශ්‍යයි. උන්වහන්සේලාගෙන් විශාල මෙහෙවරක් සිද්ධ වෙලා තියෙනවා. අපේ ජීවිත සකස් කර ගැනීමට උන්වහන්සේලාගේ සේවය අවශ්‍යයි කියන එකයි වැදගත් වෙන්නේ. කෙනෙක් දැක්ක පළියට පහදින්නටත් හොඳ නැහැ. එවැගේම කෙනෙකුගේ භික්ෂුන් වහන්සේ කෙනෙකුගේ පුංචි අඩුපාඩුවක් දැක්ක පළියට අපහදින්නටත් හොඳ නැහැ. බුදුරජාණන් වහන්සේ මේක පැහැදිලිව ප්‍රකාශ කරලා තියෙනවා. සුළු දෙයකින් පැහැදෙනවා නම් සුළු දෙයකින් කලකිරෙනවා නම් ඒක බෞද්ධ ප්‍රතිපත්තිය නෙමෙයි. හැම වෙලාවෙම tempatව හිතලා හැම වෙලාවෙම tempatව කල්පනා කරලා බොහොම සිහියෙන් කල්පනා කරලා අවශ්‍ය තීරණ ගැනීමේ වැදගත්කම බුදුරජාණන් වහන්සේ අපට උගන්වලා තියෙනවා. ඒ නිසා මේ සමනානංච දස්සනං භික්ෂූන් වහන්සේලාගේ ශ්‍රමණයන් වහන්සේලාගේ දැකීම මංගල කාර්යයක් බවට පත් වෙන්නේ පින්නතුනි අපි ඒ විදිහට ක්‍රියාත්මක වුණොත් පමණයි භික්ෂුන් වහන්සේ තනි කළ යුතු කෙනෙක් නෙමෙයි හැමදාම භික්ෂුන් වහන්සේ තමන්ගේ දරුවා හැටියට තමන්ගේ පියා හැටියට තමන්ගේ ආරක්ෂකයා හැටියට දායක දායිකාවෝ පන්සලේ ගම්වාසීන් කල්පනා කරනවා නම් භික්ෂුවගෙන් විශාල මෙහෙයක් වෙනවා වගේම භික්ෂුව උදේ සවස දකින හැම අවස්ථාවකම ශාන්තියක් බවට ආශිර්වාදයක් බවට පත් වෙනවා. ඊළඟ කාරණයේ හැටියට මේ සූත්‍රයෙන් ඉදිරිපත් කරනවා කාලේන ධම්ම සාකච්ඡා. සුදුසු වෙලාවේ අපි ධර්ම සාකච්ඡා කරන්නට ඕනේ. අපේ කාලයේ ප්‍රයෝජනවත් ආකාරයෙන් ගත කිරීමේ වැදගත්කමයි මෙතන උගන්වන්නේ. අපේ කාලය අන්හා සමානයි. හැම තත්පරයක්ම අපි ප්‍රයෝජනවත්ව ගත කරන්නට ඕනේ. හිස් වචනවලට ප්‍රලාපවලට අනුන්ගේ ඕපාදූප කතා කීමට නෙමෙයි අපේ කාලේ ගත යුතු ගත කළ යුතු වන්නේ. අපි හැම වෙලාවෙම සන්තෝෂ වෙන්න පුළුවන්කම තියෙන්න ඕනේ. මගේ කාලේ ප්‍රයෝජනවත්ව ගත වුණා. ඒ ප්‍රයෝජනවත්ව ගත වුණා කියලා පින්නතුනි හිතෙන්නේ තමන්ගේ කාලය තුල තමන් හොඳට වැඩ කළා නම් තමන් නිවැරදිව කතා කළා නම් නිවැරදිව තමන්ගේ සිතුවිලි පවත්වාගෙන ගියා නම් මේ කාලේන ධම්ම සාකච්ඡා සුදුසු කාලයේ සුදුසු වෙලාවේ ධර්ම සාකච්ඡා කිරීමේ වැදගත්කම කියලා කියන්නේ තමන්ගේ වචනය නිවැරදිව පාවිච්චි කරලා තමන්ට විතරක් නෙමෙයි තමන්ගේ දේශනාව තමන්ගේ සාකච්ඡාව තමන්ගේ කරුණු පැහැදිලි කිරීම තවත් විශාල පිරිසකට ප්‍රයෝජනවත් වෙනවා නේද ප්‍රයෝජනවත් වුණා නේද කියලා සැනසille අපට ජීවත් වෙන්න පුළුවන් ශක්තිය ඇති කර ගැනීම පමණයි. මෙතනදී යමක් පිළිබඳව යම් කාරණයක් පිළිබඳව අපට ප්‍රශ්නයක් ඉදිරිපත් වෙනකොට සමාජයේ ඉදිරි අපි සාකච්ඡා කරන්නට ඕනේ. මේක අපේ ආගම ධර්මයට එකඟද? මේක අපේ પરම්පරාවේ පැරණි සිරිත් විරිත් වලට එකඟද කියන කල්පනාව සාකච්ඡාව ඇති කරගන්නට ඕනේ. අපි යම්සි ක්‍රියාවක් කරන්න සූදානම් වෙනකොට වැඩ පිළිවෙලක් දියත් කරන්න සූදානම් වෙනකොට ඒක ඒ පළියටම අපි ක්‍රියාත්මක කරන්නේ නැහැ. හැම වෙලාවෙම බුද්ධිමත්ව හිතලා ඒ සමාජයට Tamanට ප්‍රයෝජනවත් නම් ධර්මයට අනුකූල නම් ඒ අනුව ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම සාකච්ඡා කරන්නට ඕනේ. ඒක තමයි කාලේන ධම්ම සාකච්ඡා කියන මේ මංගල කාරණෙන් ඉදිරිපත් වෙන්නේ. ඒ නිසා මේ පින්වත් හැම දිනාම අද කල්පනාවට ගන්නට ඕනේ මේ මංගල කාරණා එකින් එක ගත්තාම අපේ ජීවිත මෙලොව සාර්ථක කරගන්න, පරලොව සාර්ථක කරගන්න, දැහැමි සිටිවිලි උපදවා ගන්නට, ඒ තුලින් නිර්වාණ අවබෝධය සඳහා හේතු කරගන්න පුළුවන් වෙනවා නේද කියන හැඟීම ඇති කරගන්නවා වගේම මේ දේශනාවට ඇහුම්කන් දීම තුලින් මේ හැම දිනාටම මෙලොව ජීවිත සාර්ථක කරගෙන උතුම් වූ නිවනින් සැනසීම ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්නේ ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං හැම දිනාටම ධර්ම ශ්‍රවණානි සංසයෙන් නිවන් සම්පත් ලැබේවා Thank you. ධර්මානුශාසනාව පැවැත්වුවේ වාරියපල ශ්‍රී සුමංගල පිරිවෙන් රාජමහා විහාරාධිපති වයඹ පළාතේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍යපාද තුඹුල්ලේ සීලක්ඛන්ද නායක ස්වාමින්දයන් වහන්සේ සිරි භූපත් සැලෙන තාවත සිරිසර සිරිසත් සතුට සදාලන් දෙලන් දිල සිරි ඕසන්දානන් තොහොත් මුඳුන් වී වන්දිනේමු අදරින් ඕදිය සුවහස් ධන මන සැනහූ බෝධිය දෙතිසත් මහ පලයෙන් ගත් බෝධිය සුවහස් ධන මන සැනහූ බෝධිය සිරිලක සිරිසෙත් සදරා බෝධිය කලිමු වැටෙන දෙල්ලන් ඉලපෝති සිරි සිරි රූපත් සැලෙන ලතාවට සිරි සර සිරි සැත සතුට සදාලන දෙල්ලන් ඉල සිරි ඕ සම්නානන ලොහොත් මුදුන් වී වඳිනෙමු අදරින